දැනගත්තේ. ඒ උතුම් වූ තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා <clears throat> ධර්මයේ දේශනා කළා. උන්වහන්සේ පෙන්නන මේ සත්‍ය අගති ගමන් හතරක යනවා කියන කාරණය. එතකොට සුගති ගමන් තියෙනවා අගති ගමන් කියලා කියනවා. එතකොට තමන්ගේ <clears throat> සැපේ පිණිස යන ගමනක් තියෙනවා නම් ඒක සුගති ගමනක් කියලා කියනවා. සැපේ කියපුවාම දිව්‍ය ලෝක ගියත්, බ්‍රහ්ම ලෝක ගියත් එහෙම ඒ සැපේ නෙවෙයි මෙතන පෙන්වන්නේ නිර්වාණය කියන සැපේ. එහෙනම් නිර්වාණය නිබ්බානම් පරමං සුඛං කියලා නිකල කියන්නේ ඉහළම තියෙන සැපේට යන ගමන. ඒක සුගති ගමන. එතකොට මේ විදිහට අගති ගමන් හතරක් තියෙනවා. ඒක තමයි ඡන්දයෙන් අගතියට යනවා කියලා කියන ඡන්දයෙන් කැමැත්තෙන්ම අගතියට යනවා. දේශයෙන් අගතියට යනවා කියලා එකක් තියෙනවා. දේශයෙන් නැත්නම් තරහයි. ඊළඟට බයෙන් අගතියට යනවා. එන සංදාච්චෝසා බය මෝහ මෝහයෙන් අගතියට යන මේ අගති ගමන් හතරක් තමයි සාමාන්‍යයෙන් ඕනම සත්‍යයේ ඒ සතර යනවා කියලා කියන ඔය අගති ගමන් හතර යනවා කියන එකම තමයි. ඡන්ද, දෝෂ, බය, මෝහ කියන කාරණා හතර. ඒතර මෙතනදී එකින් එක පොඩ්ඩක් වෙන් වෙන් කරලා අපි දැනගන්නවා නම් දැන් අපි මේ කය කියලා එකක් තියෙනවානේ මේ කය. දැන් මේ වාඩි කරලා තියෙන කය. ඉතින් මේ කය කියලා කියන්නේ සම්පූර්ණ අසුබයක් වෙනවා. ඒක අපි දැන් ලස්සනයි හොඳයි මනෝයි කියලා කිව්වහම ඒ කිව්වා වුණාට මේක අසුබයක්. ඇත්ත කතාව තමයි මේක අසුබයක්. නමුත් අපි කියනවා මේක සුබයි කියන කාරණා. ඒතර මේ අසුබය සුබයි කියන මේ වැරදි දෘෂ්ටියක් මෙතන තියෙනවා. අසුභය සුභයි කියලා වැරදි දෘෂ්ටියක් තියෙනවා. ආන්නේ වැරදි දෘෂ්ටියෙන් හින්දා ඒ අසුභ දේ සුභයි කියලා ගන්න තමන් මේ යම් කිසි විදිහකට කැමැත්තක් ඇති කරගන්න. ඒකෙන් දැන් අපි <clears throat> අම්මගේ කුසේ මහා ජරා ගොඩක් ඇතුළේ ඉඳගෙන මේ හදාගත්ත කය ඉතින් ඒ විදිහට නැවත ඒ කයක් ප්‍රාර්ථනා කරනවා කියලා කියන අය තමගේ කුසකට යන්න එපා. මේ වගේ ජරා ගොඩක් හදා ගන්න ජරා ගොඩක් ඇතුළට වෙලා ඉඳගෙන මාස 9ක් විතර ඉඳලා හදාගෙන එළියට ඇවිල්ලා ඉතින් මේ ජරා ගොඩ පවත්තාන දෙතිස් කුණුපයන්නේ කෑලි 31ක තියෙන මහා ජරාවක්. එහෙම නැත්නම් <clears throat> අසුචි ගොඩවල් 31ක් තියෙනවා මේ කයේ කියලා භාගතුන් වහන්සේ පෙන්නන. කෙස්, ලොම්, නිය, දත් ඒ වගේ ගත්තම හැම නහර මස් ඇට ඇට මිදුළු ඉස්කබල ඉස්කබල ඇතුළේ තියෙන මොලේ කියන්නේ ලොඳ කියලා කියනවා. වෙනහලු හෘදේ වස්තු අක්මාව යන ආදී වශයෙන් මේකේ බඩ වැල් ආදී මේ මහා ජරා ගොඩක් තමයි මේ වාඩි කරලා මේ තියාගෙන ඉන්නේ. මේක තමයි ඇත්ත. පිළිගත්තත් නැතත් මේ ගැන හෙව්වත් නැතත් සත්‍ය සත්‍යම තමයි. මේකේ නව දොරින් ඕජාවයක් කෙරෙනවා. ඒ කියන්නේ මොන විදිහටද මේ කෑම දුන්නත් මොනතරම් රසවත් ආහාර දුන්නත් ඇස් දෙකෙන් කබ කඳුළු වෙනවා, කන් දෙකෙන් <clears throat> නේද ජරාව කංකලාඳුරු කියනවා, නහයෙන් ඔට්ටු වෙනවා. කටින් කෙලේනවා, සෙමේනවා. ඊළඟට මල මුත්‍ර මාර්ග දෙකේ මල මුත්‍ර පිට වෙනවා. මේ ශරීරයේ තියෙන 90000ක් විතර තියෙන හිල් තියෙනවානේ. ඒවට කියන දාඩියෙම දාන්නේ. ගඳ. ඉතින් මෙන්න මේ ඔක්කොම මේ එළියට එනවා. ඉතින් මේ මරණයේදීත් අපි මේක විසික් කළා හැම දැම්මහම මලමිනිය තමන්ගේ එළියට තමන්ට පේනවා. ඒක කුණු වෙලා යන හැටි බලන්න පුළුවන්. ඉස්සර නම් ඒක හොඳට බලන්න පුළුවන්. ඒම විසික්කපු මලසිරු ඕන තරම් තිබුණා. මේ භාගතුන් වහන්සේ කාලේ ඊට පස්සේ වුණා. දැන් එහෙම නැහැ. ඉතර කැලේ ගහනවා කියලානේ කියන්නේ. මේ මිනිහ අරන් ගිහලා කැලේට විසික් කරනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට මේ අසුබ දෙයක් සුබයි කියලා අරගෙන එතකොට ආන්ගේ අසුබ දේ සුබයි කියලා ගන්න තමන්ගේ කැමැත්තෙන්ම අයපාර මේ තියෙන මනවඩනා රූපය කියලා එකක් මේ අසුබය <clears throat> තමන් හිතයිනේ එහෙමයි කියලා නමුත් මේ අසුචි ගොඩක් හොයන එකක් තියෙනවා කැමැත්තෙන් ඒ කියන්නේ තමන් කැමති නම් ආයෙත් මේ වගේ කයක් හදාගන්න ඉතින් එයා නැවත කැමැත්තෙන්ම නැවත කයක් හදන්න යනවා කියන කාරණාව නැවත මේ විදිහේ රූපයක් හදන්න යනවා කියන කාරණාවම තමයි ඡන්දයෙන් කැමැත්තෙන් අගතියට යනවා කියලා කියන්නේ. Taman <clears throat> කැමති නම් මේ විදිහට මේ කයත් එක්ක බැඳිලා තියෙන රූප බලන්න <clears throat> රූප ඒ වගේම ශබ්දය අහන්න දැන් තමන්ගේ තියෙන කාමච්ඡන්දය තියෙනවානේ ඒකත් එක තමයි ඒව ඇති වෙන්නේ කට ඇහෙන් රූප බලන්න කැමති නම් එහෙනම් ඇහක් හදා ගන්නවා. කනෙන් ශබ්ද අහන්න කැමති නම් කනක් හදා ගන්නවා. එතකොට නහයෙන් ආග්‍රහණය කරලා නේ සුවඳ විඳින්න කැමති නම්, ගන්ධය විඳින්න කැමති නම් ඒ නහයක් හදා ගන්නවා. ඊළඟට දිවෙන් රස විඳින්න එක එක ආහාර ජාති රසයට ගන්න කැමති නම් අනේ ඒ විදිහට එනම් දිවක් හදා ගන්නවා. කයට එක එක ස්පර්ශ තමන් කැමති ආකාර ස්පර්ශ ලැබෙන්න කැමති නම් ආය කයක් හදා ගන්නවා. ඉතින් මේ විදිහට නැවත මේ ආයතන නැවත නැවත හදාගන්න එහෙනම් කැමැත්තෙන් හදන්න. අන්න ඒක තමයි කැමැත්තෙන් හදාගත්තා නම් ඒ කියන්නේ අපි නැවත ඉපදෙනවා. එහෙනම් ඉපදෙච්ච හැම කෙනාම මොකද වෙන්නේ? ජරාවටපත් වෙනවාමයි. දිරනවද නැද්ද බලන්න. දිරනවා. එහෙනම් දිරනවා නම් ලෙඩ වෙනවා. ලෙඩ වෙනවා නම් මැරෙනවා. එහෙනම් ජාති ජරා ව්‍යාධි මරණ දුකටපත් වෙනවා නැවත නැවත දුකටපත් වෙනවා. එහෙනම් ඔන්න පළවෙනි අගති ගමන තමයි ඡන්දයෙන් කැමැත්තෙන්ම අගති ගමනක් යනවා. ඊළඟට <clears throat> දෙවෙනි එක තමයි ද්වේෂයෙන් අගති ගමනක් යනවා කියන එක. ඒක ඇති වෙන පස්ස ආහාරයත් එක්ක ස්පර්ශයත් එක්ක දුක කියන එකක් අපේ සාමාන්‍යයෙන් දැන් අසුබේනේ දුබයි කියලා ගත්තේ මෙතන ගන්නෙ දුක සපයි කියලා තමයි ගන්නෙ. මේ කොහේ වුණත් අපේ එක දුන්නාම දුකයිනේ. එතකොට මේ අනාගත භවයක් එහෙම නැත්නම් අනාගතේ මම දෙවියෙක් වෙනවා, බ්‍රහ්මයෙක් වෙනවා, මම දැන් මේ භවයේ වුණත් අනාගතේදී දොස්තර වෙනවා, ඉංජිනේරුවා වෙනවා, අවල් කෙනා වෙනවා කියලා අනාගතය ගැන යම් කිසි විදිහට සිහිනයක් දකින්නවා තමයි. ආන්ගේ සිහිනය සැබෑ කරගන්න මොකද කියන්නේ තමන් මේ යම් කිසි විදිහේ කාර්යයක යෙදෙනවා. පාඩම් කරන්න ඕන එක එක දේවල් තියෙනවා නේ. ඒකට හික්මනවා කියලා කියනවා යම් කිසි දෙයකට දැන් විශ්වවිද්‍යාලය යන්න ඕන කෙනෙක් විශ්වවිද්‍යාලය යන්න. ඉතින් ඒකට අවශ්‍ය වෙන පාඩම් කරන්න ඕන, ටියුෂන් යන්න ඕන. ඒ විදිහේ වැඩපිළිවෙලක් තියෙනවා නේ. ඒකට කියනවා ඒකට අවශ්‍ය වෙන හික්මීම. ඔය හික්මීමට කියනවා සීලය කියලා. එහෙනම් අන්න එතන ඒ සීලය උපාදානය කරගෙන තමයි එහෙම හිතන්නේ. ඒක දිගට ගැඹුරට යනවා නම් කියනවා බියේ ඊළඟට මම මේ සීලයෙන් දිව්‍ය ලෝක යනවා. ඉතින් අර සාමාන්‍ය සීල් රැකලා හැම කියන්නේ දිව්‍ය ලෝක යනවා කියලා. එතකොට මේම යනකොට මොකද වෙන්නේ? Tamanට පේනවා Tamanගේ ජරාව. දැන් අපි හිතාගෙන ඉන්න තැනට යනකොට Taman ජරා වෙනවනේ. නේද දැන් අපේ කය ජරා වෙනවා ජරා වෙනවා කියලා කියන වයසට යනවා දිරනවානේ ඒ දිරන දිරනකොට පේනකොට දැන් Taman පේනවා මේ දිර දිරා දිර දිරා දිර දිරා යනකොට Tamanට පේනවා දැන් ඊයේ මූනේ කුරුලෑ තිබුණේ අද තියෙනවා ඊයේ ලෙඩ තිබුණේ දැන් අද ලෙඩ වෙලා අද මේ විදිහට අමාරු වෙලා අද මේ විදිහට අතපය වෙනස් වෙලා ඇවිද ගන්න බැරි වෙලා ඈ කොන්නේ ගහක් පැහිලා මේ විදිහට මේ කය එන වකුටු වෙලා ටිකක් එන්නට හැම රැලි වැටිලා. නෝ පේනවා. දැන් මොකද වෙන්නේ Tamanට තමන් ගැනම මේ මේ තියෙන පැවැත්මේ තමන් ගැනම ගැටීමක් ඇති වෙන අයියෝ මොකද උනේ කියලා. අන්න ඔතන තමයි දේශය හටගන්නේ. ඕක ගැඹුරට ගියාම ඉතින් ඕක කියනවනේ දැන් අපි සමහර වෙලාවට කියනවා අපි මොකක් හරි ඒ තරුණ කාලේ හරි වැඩක් කරගන්න පුළුවන් කාලේ තමන් මේ වැඩේ කර කරා නමුත් පස්සේ බැරි වෙලා යනකොට කියනව නේද මම ඉස්සර කරා දැන් ඉතින් මට බෑ කියලා ආන් එතකොට හිතේ ගැටණයක් තියෙනවනේ ඉස්සර පුළුවන් වුණා දැන් බෑ කියලා. ජරාවත් එක්ක ඒක වෙනවා කරගන්න බෑ අර ඉස්සර තරම් දේවල්. අන්න එතන දේශය හට ගන්නවා. අන්න එතනින් තමයි ඒ දේශයෙන් අගති ගමනක් කියන්නේ ආයෙත් නැවත මට අර අර තිබුණු ස්වභාවය ලැබෙන්න කියාගෙන හිතාන තමයි ඉන්නේ උනන්ට තම දන්නේම නැතුව අයියෝ ඉච්චිදේ කියලා හිතාගෙන ඒ තරහ තමයි හිතේ ඇති වෙන්නේ ගැටණේ ගැටීම ඇති කරගෙන තමයි එයා ගමන් කරන්නේ අන්න ඒක තමයි දේශයෙන් අති අගති ගමනක් යනවා කියන්නේ <clears throat> ඊළඟට තියෙනවා චන්දා දෝෂ බයෙන් අගති ගමනක් යනවා කියලා එතකොට තමන් මේ හදාගත්තා වූ සංස්කාරයකින් තමයි අපි මේ පෙර වූ සංස්කාරයකින් තමයි මේ කය හදලා තියෙන්නේ. ඒවන්ට මේ හදාගත්තට මේ හදාගෙන තියෙන්නේ Tamange නොවන දෙයක් වෙන්න තුන අපේ කියලා මගේ කියලා ගත්තට මේක මේ සබාධර්මයට එකතු වෙලා යන එකන් දැන් බලන්න මිනිහ දැන් නම් පුච්චලා දානවා. ඉතින් Tamanට අයිති නම් උග පුච්චන්නේත් නෑ නේ. නිකන් විශේෂ කළා දැම්ම නම් උග පොළොවට පස් වෙලා එහෙම එකතු වෙලා යනවා සබාධර්ම. මගේ නම් එහෙම වෙන්නේ නෑනේ. ඊට පස්සේ ඒක මගේ කරගත්ත කර්ම ටික නම් ඉතින් තමන් ඇරයි යනවා. ඉතින් මේ හදාගත්ත එක හදාගත්ත වෙලාවේ නම් තමන් කල්පනා කරන්නේ මේක තමන්ගේ කියලා. නමුත් ඒක තමන්ගේ නෙවෙයි ඒක සබ හදාගන්න. ඉතින් ඒක වෙනස් වෙනකොට මේක විපරිණාමයට පත් වෙනකොට මේක කැඩෙනකොට බිඳෙනකොට තමන්ට බයක් ඇති වෙනවා. ඒ කියන්නේ දැන් ඔන්න ඉන්නකොට තමන්ට පපුව රිදෙන්න වගේ පටන් ගන්නවා. අන්න බයක් ඇති වෙනවා. මොකද? මේ Tamanට හෘදයාබාධයක් හැදෙන්න ඉන්නේ දැන් බය වෙනවා. හදාගත්ත සංස්කාරේ කඩාගෙන වැටෙයි. ඉතින් ඒ වගේ තමන්ගේ මේ සංස්කාරයත් එක්ක තවත් බැඳිච්ච තව සංස්කාර තියෙනවා. ගෙවල් දොරවල් යානවාන හදා දරුවා මේ මුණුපුරු මිනිපිරිය ඔක්කොම හදා ඉන්නවා. ඒ කවුරු හරි මැරෙන්න එහෙම යනවා වගේ එකක් තියෙනවා නම් මාරාන්තික ලෙඩක් හැදිලා තියෙනවා නම් අන පපුව එහෙම ගැහෙන්න පටන් ගන්නවා. මේක පාත්තගෙන යන්න බෑ. බයයි. ඔන්න ඒ විදිහට බය ඇති වෙලා තමයි මගේ නොවන දෙයක් මගේ කරගත්ත නිසා ඇති වෙන බයත් එක්ක තමයි ඔය තියෙන සංස්කාරේ කැඩෙයි කියලා හැම වෙලෙම බයෙන් ඉන්නේ. හ්ම් අයෙන් ඉන්නේ තීතර වැඩි වුණොත් බය වෙනවා, රස්නේ වැඩි වුණොත් බය වෙනවා. හ්ම් ආහාර නැති වුණොත් බය වෙනවා. ඒක එක එක විදිහට තමයි බය වෙනවා. සතෙක් ආව වඳුරෙක් ආවත් බය වෙනව නේද? ඩෙන්ගු හැදෙයිද? අන්න ඒ වගේ. නම් බයෙන් අගති ගමනක් යනවා. එන එක තමයි මේ අනිත්‍ය දේවල් මේ ලෝකේ හැම දෙයක්ම පින්නතොනේ ඇති වෙලා නැති වෙලා යන ඡය වෙන නේද? දිරලා යන දේවල් තියෙනවා. සංස්කාරයන්ගේ ස්වභාවය එහෙමනේ. මේ අනිත්‍ය දේවල් නිත්‍ය වශයෙන් අරන් තියෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ එහෙම නිත්‍ය වශයෙන් අරන් තියෙනවා නම් ආන් එයා හැම දෙයක්ම ගන්නවා. මගේ කියලා ගන්නවා. අනිත්‍ය දෙයක් නිත්‍යයෙන් ගත්තාම Taman කියලා ගන්නවාම. ඉතින් ඔන්න ඔතන තමයි මෝඩකම තියෙන්නේ. ඉතින් මේ මෝඩකම ඇති උනේ මොකෙන්ද කියලාවත් Tamanට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අතුබේ සුබයි කියලා ගත්ත හින්දා මේ මෝඩකම ඇති වෙනවද? වෙලා තියෙන මේ වෙලාවේ මෝඩකම ඊළඟට අර දුක් දේ සැපයි කියලා ගත්ත හින්දාද? තමන්ගේ නොවන දේ තමන් කියලා ගත්තේ ඉඳලා අනිත්‍ය දේ නිත්‍ය කියලා ගත්තේ ඉඳලා කියලා තමන් හිතා ගන්නත් බැරි තරම් දෙයක් මෙතන තියෙන. ඉතින් අන්න ඒකට කියන්නේ මෝහය කියලා. අවිද්‍යාව කියලා කියන්නේ. ඉතින් අන්න ඒ විදිහට යනකොට තමයි මෝහයෙන් අගති ගමනක් යනවා කියලා කියන්නේ. මේ අනිත්‍ය දේවල් නිත්‍ය වශයෙන් අරගෙන යනවා. මේ විදිහට තමයි සතර අගතිය සිද්ධ වෙන්නේ. ඉතින් මේකෙන් නැවත නැවත නැවත නැවත සතර දික්වීම තමයි සිද්ධ වෙන්නේ. යථාර්ථ යම් කිසි කෙනෙක් අවබෝධ කරා නම් ඒ අවබෝධ කරපු කෙනාට මේ ඇත්ත පේන්න පටන් ගන්නවා. පේන කෙනා යථාර්ථය දැකලා සත්‍ය සත්‍ය වශයෙන් දැකලා බොරු අතහැරලා සත්‍ය තුළ ගමන් කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා ලබාගත මනුස්ස ජීවිතයේ බුදු සාසනයක් ලැබිච්ච වෙලාවේ මේ ධර්මයන් අවබෝධ කරගන්න, තේරුම් කරගන්න තමන් මේ වගේ පුණ්‍ය ශක්තිය නැති කරගෙන තියෙන්න ඕනේ නැත්නම් එimhe ඒකපාරට මෙහෙම ධර්මයක් තේරෙන්නේ නැහැ. ඒ නිසා පින ඕනේ. ඉතින් ඒ ඇති කරගත්තා වූ පුරුෂය ගුණ ශක්තිය හේතු වෙනවා Tamanට මේ ධර්මයන් අවබෝධ කරගන්න. අතහැරීමනේ තණ්හාව නැති කර ගැනීමනේ. ඒ එහෙම පුරුදු කරපුවාම තමයි හිත පුරුදු වෙන්නේ මේ ඇත්ත දකින්න නැත්නම් බොරුවේ තමයි ඉතින් ජීවත් වෙන්නේ. උදේ ඉඳන් රැය වෙනකන් රැය ඉඳන් එළි වෙනකන් ජීවිත කාලය අවුරුදු 8 නම් පැය 70 නම් 80 නම් ජීවත් වෙන්නේ ඔක්කොම මේක දන්නේ නැත්නම් බොරුවේ අවිද්‍යාවේ ජීවත් වෙන්නේ යථාර්ථය දන්නේ යථාර්ථය එනකොට දුකේ තමයි ඉන්න තියෙන්නේ ඇත්ත දන්න කෙනාට දුකක් නැහැ මොකද තේරෙනවා මේක තමයි ඇත්ත කිසි කෙනෙක් තැනක දුක් වෙන කාරණයක් එයාට ඉතුරු වෙන්නේ එහෙනම් මේ පින්නතුන්ට පැහැදිලි මේ විදිහේ ගමනක් යන්න පුළුවන් අවස්ථාවක් අපි ඉන්නවා ඊට අවශ්‍ය වෙන වැඩ පිළිවෙලක නිරත වෙනවා කියලා සතුට වෙන්න පුළුවන් ඒ සතුට තමයි පින අදත් වෙන මේ විදිහේ දානය දුන්නා කියලා සතුට වෙන්න ඒ සතුට තමයි පින කියලා කියන්නේ